තෙරුවන් සරණයි. අපෙන් එක දරුවෙක් ප්‍රශ්න දෙක තුනක් අහලා තිබුණා. ඇත්තටම අවුරුදු 19ක පිරිමි දරුවෙක්. ප්‍රශ්න දෙක තුනක් අහලා තිබුණා WhatsApp හරහා. ඇත්තටම මේක අහලා තිබුණේ ඔහුගේ දැන ගැනීමට. මම ඉතින් ඔහුට පිළිතුරු දුන්නා. ඉතින් මට හිතුණා මේක ඔබටත් වැදගත් කියලා ඒ නිසා channel එකට වීඩියෝ එකක් විදිහට දාන්න හිතුණා. ඒ දරුවා අහපු ප්‍රශ්න ටික තමයි සිල්පදයක් බිඳුනොත් මොකද්ද කරන්න ඕනේ? නිවන් දකින්න පන්සිල් ප්‍රමාණවත්ද? ඔන්නෝම් ප්‍රශ්න ටිකක් තමයි අහලා තිබුණේ. ඉතින් අද අපි හිතුවා ඔබට ඒ ගැන විස්තරයක් කරන්න. ඇත්තටම නිවන් දකින්න පන්සිල් ප්‍රමාණවත්. ඒක හොඳටම ඇති. ඒකට හේතුව තමයි හැම සීලයක්ම අපි දන්නා පන්සිලකට වැඩිය ඉහළින් අෂ්ටාංග සීලය, දස සීලය, සාමණේර සීලය, උපසම්පදා සීලය කියලා තව සීලයන් තියෙනවා. හැබැයි මේ හැම සීලයක්ම ව්‍යුත්පන්න වෙලා තියෙන්නේ පංච සීලයෙන් තමයි. පන්සිල් තමයි බේස් වෙලා තියෙන්නේ. පන්සිල් වලට ඉහළින් තියෙන අනික් ඔක්කොම සිල්පද සීලයන් වල තියෙන සිල්පද ටික කෙටි කරලා ලඝු කරලා ගත්තොත් පන්සිල් වලට තමයි අන්තර්ගත වෙන්නේ. එතකොට අපි ඔය සාමණේර සීලය, උපසම්පදා සීලය, අෂ්ටාංග සීලය, දස සීලය කියලා ආරක්ෂා කරන්නේ ඇත්තටම පන්සිල්ම තමයි. ඉතින් මේ සිල්පද එහෙනම් දැන් කාට හරි හිතේ පන්සිල්ම නම් ඇයි සිල්පද ගොඩක් තියෙන්නේ කියලා. ඔව් ඒකට හේතු තියෙනවා. ඒකේ වාසි තියෙනවා. හේතුව තමයි මේ පුංචි පුංචි සිල්පදයක් බිඳින වෙලාවට අපි සතිමත් වුණොත් එයාට තේරෙනවා මේ පුංචි සිල්පදයක් බිඳිච්ච එකට උත්තරේ හොයාගත්තේ නැත්නම් මේ මේ බිඳුණු පුංචි සිල්පදේ මම නිවැරදි කරගත්තේ නැත්නම් මේක දුරදිග යනවා. දුරදිග ගිහින් අර ප්‍රධාන සිල්පදයක් බිඳින තැනටම අපේ මනස යන්න ඉඩකඩ තියෙනවා. ඒ කියන්නේ පන්සිල් වලට අදාළ බරපතල සිල්පදයක් කැඩෙන දෙන ඉඩකඩ වැඩි. ඒ නිසා ඒවා නොබිඳගෙන බේරෙන්න පුළුවන් මේ පුංචි පුංචි ඒවා කැඩෙද්දි සතිමත් වෙලා ඒවා නිවැරදි කරගත්තොත්. ඒක නිකන් අර රතු එලියක් වගේ. මේ පුංචි සිල්පදයක් කැඩෙන එක රතු එලියක් දුන්නා වගේ අවදානම් කලාපයකට අඩිය තිව වගේ අපිට සලකුණක් දෙනවා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඒ පුංචි සිල්පදයක් බිඳුණා කියලා නිවන් දකින්න බෑ කියලා අදහස් කරන්නේ නැහැ. ඒවා සුද්ධ කරගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඒක භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. හැබැයි ගිහියට එහෙම රතු එලියක් නැහැ. කැඩුනොත් කෙලින්ම සිල්පදේම බිඳෙනවා. ඉතින් මේ ඉහළ ඉහළ සීලයකට යන එකේ වාසිය තමයි අන්න අරක ප්‍රධාන සිල්පදයක් කැඩෙන්න කලින් රතු සංඥාවක් දෙනවා. එතකොට අපිට ඒකෙන් බේරිලා අපේ වැඩේ කරගෙන යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ නිසා ධර්මයේ සඳහන් වෙනවා උපසම්පදා භික්ෂුවකගේ සිල්පද අපි සාමාන්‍යයෙන් දන්නේ 227යි තියෙන්නේ. නමුත් මේ 227 බෙදලා බෙදලා බෙදලා බෙදලා ගත්තොත් සඳහන් වෙනවා 9180 කෝටි 50 ලක්ෂ 36000ක් විතර සිල්පද තියනවා කියලා. අන්න ඒ නිසා තමයි සමාජයේ කතාවක් තියෙන්නේ උපසම්පදා භික්ෂුවක් කියන්නේ කෝටියක් සංවර සීලය රකින භික්ෂුවක් කියලා කියන්නේ ඔන්න ඔය නිසයි. කෝටි ගාණක් සිල්පද තියනවා විස්තරණය කරගෙන කරගෙන ගියොත්. හැබැයි මේ ඔක්කොම ටික එකතු කරොත් පන්සිල් වලට ඇතුළත් කරන්න පුළුවන්. ඉතින් අර කුඩාණු කුඩා සිල්පදයක් බිඳුනම ඒක සුද්ධ කරගත්තම හරි ලේසි. ඉතින් මේ අර එහෙම සුද්ධ කරගත්තාම වෙන්නේ අර ප්‍රධාන සිල්පද බිඳෙන්නේ නැතුව ආරක්ෂා වෙන්න බේරෙන්න ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ නිසයි කියන්නේ අපිට නිවන් දකින්න ඇත්තටම පන්සිල් ප්‍රමාණවත්. ඉතින් පන්සිල් වල ඉඳපු ගිහි අය ඕනෑතරම් නිවන් දැකලා තියෙනවා. ඉතින් අර ඉහළ ඉහළ සීලයකට ගිහාම වාසි තියෙනවා විශාල වශයෙන්. ඔය එක වාසියක් විතරයි කිව්වේ ප්‍රධාන සිල්පදයක් බිඳෙන්න කලින් අපිට රතු එලියක් දෙනවා. ඒකෙන් අපිට පරිස්සම් වෙලා ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ ඒ දරුවා ඇහුවා මේ සිල්පදයක් කැඩුනොත් මොකද්ද කරන්න ඕනි කියලා. ඔබ ඔබේ හිතෙන් අහන්න සාමාන්‍යයෙන් සිල්පදයක් බිඳුනොත් ඔබට මොකක්ද සමාජය විසින් සංස්කෘතිය විසින් සම්ප්‍රදාය විසින් උගන්වලා තියෙන්නේ මොකක් කරන්න කියලාද සාමාන්‍යයෙන් අපිට උගන්වලා තියෙන්නේ අපි අතින් සිල්පදයක් බිඳුනොත් Taman අතින් ඒකට විඳවන්න ඕනේ පසුතැවෙන්න ඕනේ කියලා තමයි උගන්වලා තියෙන්නේ වෙන කවුරු හරි කෙනෙක් සිල්පදයක් බින්දොත් ගල් ගහන්න, හෙලා දකින්න, නිඳා කරන්න, එලවන්න මරන්න, කපන්න, කොටන්න එහෙම තමයි අපිට සමාජයේ සංස්කෘතිය සම්ප්‍රදාය උගන්වලා තියෙන්නේ නිඳා කරන්න එහෙම කියලා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ එහෙම දෙයක් දේශනා කරලා තියනවද? තමන්ගේ අතින් සිල්පදයක් බින්දනොත් තමන්ට පසුතැවි තැවි විඳව විඳව ඉන්න කියලා හරි වෙන කෙනෙක් සිල්පදයක් බින්දනවා කියලා දැක්කොත් එහෙම ඒකට ගල් ගහන්න, නිඳා කරන්න, අපහාස කරන්න, මරන්න, කපන්න, කොටන්න, එලවන්න එහෙම කියලා කොහේ හරි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියනවා කියලා ඔබ අහලා තියනවද? කියවලවත් තියනවද? නෑනේ නේද? එහෙනම් ඔබ භාග්‍යවතුන් වහන්සේ කියපු දේ නෙමෙයිනි කරන්නේ. හරි පාරේ නෙමෙයිනි යන්නේ. තමන්ගේ අතින් සිල්පදයක් බිඳුනත් ඔබ කටයුතු කරන්නේ භාග්‍යතුන් වහන්සේ කියපු විදිහට නෙමෙයි වෙන කෙනෙක් සිල්පදයක් බිඳිනවා දැක්කොත් ඔබ කටයුතු කරන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට නෙමෙයි එහෙනම් මොකක්ද හරි ක්‍රමේ සිල්පදයක් බිඳුනොත් අපි කටයුතු කරන්න ඕනි මොන ක්‍රමයකටද ඒකට භාග්‍යතුන් වහන්සේ පිළියමක් දේශනා කරලා තියෙනවා මොන සිල්පදේ බිඳුනත් ඒ සිල් හැම සිල්පදයක්ම බිඳුනාම ඒකට පිළියමක් තියෙනවා. පිළියම් යොදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. සිල්පදයක් බිඳුනම ඇත්තටම අපි මුලින්ම කරන්න ඕනේ ඒක බිඳුනා කියලා බාර ගන්න ඕනේ. ඒක පිළිගන්න ඕනේ. "ඔව් මගේ අතින් මේ ශික්ෂාව බිඳුනා. මේ වැරද්ද වුණා." ඉතින් මෙන්න මේ පිළිගැනීම කියන එක. "ඔව් මගේ අතින් සිල්පදයක් බිඳුනා" කියන එක බාර ගන්න පුළුවන් නම් ඒ සිල්පදේ පිළිසකර කිරීමේ නැගී සිටීමේ ක්‍රියාවලියෙන් ක්‍රියාවලියෙන් 150කටත් වඩා සිද්ධ වැඩ ටික ඉවරයි ඒ වෙනකොට. බාර ගැනීම තුලම 150ක විතර වැඩ ඉවරයි. ඉතින් අපි ඒක දන්නේ නැහැ. ඒ පිළිගැනීම හරහා විශාල සුද්ධ වීමක් අපේ මනසින් වෙලා ඉවරයි. අපි අතින් වරදක් වුණා කියලා බාර ගැනීම තුළ මේ මනස පුදුම විදිහට සුද්ධ වෙලා ඉවරයි. පිරිසිදු වෙලා ඉවරයි. නිවැරදි වෙලා ඉවරයි. ඉතින් බාර අරගෙන ඔබට පුළුවන් හොයලා බලන්න මේ සිල්පදය මගේ අතින් බිඳුනේ ඇයි? මොකද්ද හේතුව කියලා හේතු ටික හොයන්න. මොකක්ම හෝ ක්ලේශයකට යට වෙලා තිබිලා තමයි අපි අතින් මේ සිල්පදේ බිඳින්නේ. බිඳෙන්නේ. ඒ වගේම සිහිය තිබිලත් නෑ ඒක දැක ගන්න. සිහිය තිබුණා වුණා වුණත් ඒ ක්ලේශයට වඩා ගොඩක් දුර්වල මට්ටමක තමයි සිහිය තිබිලා තියෙන්නේ. ඒ නිසා අපි ක්ලේශයට යට වුණා. ඉතින් ඔන්න ඔය ටික ඔබට හොයාගන්න පුළුවන්. හොයාගෙන ඊට පස්සේ ඒ තමන්ගේ අඩුපාඩු ටික සකස් කරගන්න. තමන්ගේ දුර්වල වෙලා තිබුණු සතිය කලින්ට වඩා සතිය දියුණු කරගන්න ඔබට අදිෂ්ඨානයක් අරගෙන ආයෙත් නැවත සීලයකට එන්නයි ඔබ විසින් කළ යුත්තේ. නැවත සීලයකට පැමිණිය යුතුයි. ඒකට ශාසනය දෙන වචනය තමයි ආයති සංවරය. මේක භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දෙයක් ආයති සංවරයට පැමිණෙන්න ඕනේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ ආයති සංවරය කියලා එකක් දේශනා කළේ ඇයි? සීල්පද බිඳින බව උන්වහන්සේ දන්න නිසා. මේක ලේසි වැඩක් නෙමෙයි. අපි මේ වැඩේට බැස්සට පස්සේ වරින් වර කෙලෙසලට යට වෙනවා. සීල් සතියේ දුර්වලතා එනවා. එතකොට සීල්පද බින්දෙන්නේ නැති නිරකට වැඩි කියලා භාග්‍යතුන් වහන්සේ දන්නවා. අන්න ඒ නිසා තමයි උපසම්පදා භික්ෂූන්ට නම් ආපත්‍ති ආරෝචනය කියලා දෙයක් තියෙනවා. ඇවැත් දෙසා ගන්න කියලා ක්‍රමයක් තියෙනවා. ඉතින් ඔය ඔක්කොගෙම කරන්නේ මේ ආයති සංවරයට එනවා කියන එක. ඒ කියන්නේ නැවත සංවර වෙනවා. නැවත සීලය සුද්ධ කරගෙන තමන්ගේ වැඩේ ඉස්සරහට අරගෙන යනවා කියන එක. ඒවෙන් නැගී හිටින්න ක්‍රමයක් තමයි මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඉතින් එහෙම ආයති සංවරය කියලා එකක් දේශනා කරලා තියෙන්නේ ඒ ආයති සංවරයට සංවරයට පැමිණුණාම ඒක නිවනට බාධාවක් නොවන නිසා. ඒක නිවනට බාධාවක් වෙනවා නම් භාග්‍යතුන් වහන්සේ එහෙම දෙයක් අනුමත කරන්නේ නැහනේ. ඒ කියන්නේ අපි අතින් සිල්පදයක් බිඳුනහම ඒක සුද්ධ කරගෙන ඒකෙන් නැගී සිටලා ආයති සංවරයට ඇවිල්ලත් අපිට නිවන් මඟ වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා එහෙම දෙයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඉතින් කවුරු හරි කියනවා නම් එහෙම සිල්පදයක් බිඳුනට පස්සේ නැවත සංවර වෙලා මේ නිවන් මඟ වැඩ කටයුතු කරන්න බෑ කියලා එහෙනම් එයා ඉන්නේ බර බරපතල දෘෂ්ටි විපල්ලා විපල්ලාසයකට අහු වෙලා ඉන්නේ. බරපතල දෘෂ්ටිගත වීමකට අහු වෙලා ඉන්නේ. එහෙම නැගිටලා නැවත තමන්ගේ ගමන යන්න බැරි නම් භාගතුන් වහන්සේ එහෙම ක්‍රමයක් දේශනා කරන්නේ නැහැ. ඒකවත් ඒ කෙනාට මතක නැහැ එක්ක තේරෙන්නේ නැහැ. ඒ වගේම භාගතුන් වහන්සේ කියන්නේ මහා කාරුණික ගුණයකින් යුක්ත උත්තමයෙක්. ඒක ඔබයි මමයි දන්නා වගේ කරුණා ගුණයක් නෙමෙයි. උන්වහන්සේට මහා කාරුණික කියන වචනේ දීලා තියෙන්නේ උන්වහන්සේ තරම් මේ ලෝකේ මානව මනස ගැන දන්න වෙන කෙනෙක් නැති නිසායි. අපි කිසි උන්වහන්සේ තරම් රහතන් වහන්සේ කෙනෙක්වත් මානව මනස ගැන එච්චර දන්නේ නැහැ. ඒ නිසායි උන්වහන්සේට මහා කරුණිකයි කියලා කියන්නේ. ඉතින් මානව මනසේ ක්‍රියාකලාපය හාත්පසින්ම උන්වහන්සේ දන්නවා. ඒ නිසා එහෙම ක්‍රමයක් දේශනා කරලා තියෙන්නේ. හැබැයි ගොඩක් අය මේක තේරුම් අරන් නෙමෙයි වැඩ කරන්නේ. ඒ අය හිතනවා අපි සිල්පදයක් සමාදන් වුණොත් ඒක බිඳින්නම බෑ. බිඳෙන්නම බෑ. ඒක මොන විදිහකටවත් බිඳින්න බෑ කියලා හිතාගෙන කටයුතු කරනවා. ඉතින් යම් කිසි විදිහක අපි ක්ලේශයකට යට වෙලා සතියේ දුර්වලතාවයක් ආපු වෙලාවක යම් කිසි හේතුවකින් සිල්පදයක් බිඳුනොත් ඒගොල්ලෝ උපරිමේ පසුතැවිලා විඳවනවා. අනුන්ගේ සිල්පදයක් බිඳුනොත් ගල් ගහනවා. ඉතින් මම කියනවා මෙන්න මේක තමයි සැබෑවටම සීලබ්බත පරාමාසය කියලා කියන්නේ. අපි සාමාන්‍යයෙන් දන්නේ සීලබ්බත පරාමාසය කියලා ඔය එක එක මිත්‍යා වෘත සමාදන් වෙන එක කියලානේ. නිවන් දකින්න ඕනි කියලා මිත්‍යා වෘත සමාදන් වෙනවා කියන එක. හැබැයි මෙතනදී මොකද්ද මේ සීලබ්බත පරාමාසය කියලා ගන්නේ? අපි මේ නිවන් දකින්න කියලා හිතාගෙන කෙලෙස් ප්‍රහාණයට උපකාර පිණිස කියලා මේ අත්වාරුව විදිහට හැරමිටියේ විදිහට ගත්තු මේ සීලය අපි තණ්හා, දිට්ටි, මාන වශයෙන් අල්ලනවා. පරාමර්ශණය කරනවා. ඒක තමයි ඇත්තටම බරපතලම සීලබ්බත පරාමාසය. එතකොට අපි මේ ඊතර වීම පිණිස අල්ලගත්තු අපි ඊතර වීම පිණිස මේ උපකාරය පිණිස ගත්තු සීලය තණ්හාවෙන් ඇල්ලුවොත් දිට්ටි වශයෙන් ඇල්ලුවොත් මාන වශයෙන් ඇල්ලුවොත් මොකද්ද වෙන්නේ? අර කලින් කිව්වා වගේ තමන්ගේ සිල්පදයක් බැඳුනොත් උපරිම මේ පසුත ඇවිල විඳවනවා මැරෙනකම්ම සමහර විට මරණාසන්න මොහොතෙත් මතක් වෙන්නේ ඒක වෙන කෙනෙක් අතින් සිල්පදයක් බැඳුනොත් ගල් ගහන කලාව තමයි යාගව තියෙන්නේ. නින්දා අපහාස කරනවා. ඉතින් එතකොට වෙන්නේ අනිත් කෙනාගේ සීලය තමන්ගේ කරට අරගෙන ඒ බරපොදියක් තමන්ගේ කරේ තියාගෙන මොකද්දෝ උගුලකට අහු වෙලා නිකන් විඳවනවා. අනුන්ගේ සිල්පද ටිකක් තමන්ගේ කරට අරගෙන. ඒ ඒ අයට ඒ ඒ අයගේ ශක්ති ප්‍රමාණයෙන් සීලයට ගොනු වෙන්න ඉඩ දීම තමයි ඇත්තටම අපි විසින් කළ යුත්තේ. මොකද අපි වගේ එක්කෙනයි මේ ලෝකේ ඉන්නේ. හැම කෙනාම අපි වගේ නෑ. එතකොට එකිනෙකාගේ මනස මානසික මට්ටම මානසික ලෙවල් එක වෙනස්. ඒ ඒ කෙනාගේ මනසේ කෙලෙස් තියෙන මට්ටම, ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන මට්ටම වෙනස්. එතකොට අපි විසින් කළ යුතු වෙන්නේ හරිනම් අවශ්‍ය වෙලාවට අනිත් අය සිල්පදයක් බිඳිනවා දැක්කොත් අවශ්‍ය වෙලාවට දිරිගැන්වීමක් කරන්න පුළුවන්. ඒ අයගේ සිල්පදයක් බිඳුනොත් ඒ අයට උදව්වක් කරන්න පුළුවන්, නැගී හිටින්න අත දෙන්න පුළුවන්. ඔන්න ඔක තමයි අපිට කරන්න පුළුවන්. අපේ සිල්පදයක් බිඳුනොත් අර කලින් කිව්වා වගේ සිල්පදේ බිඳුණා කියලා බාර අරගෙන නැවත නැගී සිටින්න යෝනේ. ඊට වඩා දෙයක් අපි කරන්න යනවා ඒ කියන්නේ අපි පටලවගෙන තමයි ඉන්නේ. අපිට වැරදිලා. එයාට නෙමෙයි. අපිට වැරදිලා. ඉතින් මේ මට මතකයි මම කමෙන්ට් එකක දාලා තිබුණා එක වීඩියෝ එකකද මන්ද කමෙන්ට් එක තිබුණා මේ ආර්ය මිනිස්සු ආර්ය උපවාද අන්තරාය කරගන්නවා ඒක පේන්නේ නැද්ද කියලා අහලා තිබුණා. ඉතින් ඒක මට අහිති දෙයක් නෙමෙයි. මොකද ඒක අපිට නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද ඒක භාග්‍යවතුන් වහන්සේවත් නවත්තන්න ගින්නේ හොඳට බලන්න භාග්‍යවතුන් වහන්සේට රහතන් වහන්සේලාටම කී දෙනෙක් දොස් කියලා තියෙනවද භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලේ. ඉතින් ඒකත් ආර්ය උපවාදාන්තරායමනේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒවා නවත්තන්න ගිහිල්ලා නැහැ. ඒවා නවත්තන්න බෑ. අපි දැනගන්න ඕනේ අපේ හිත බේරගන්න. අපිට පුළුවන් මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා කියන්න විතරයි. ඒක තම තමන්ගේ වැඩක්. ආර්ය උපවාදය කරගන්නවද, පව පුරව ගන්නවද කියන එක ඒක තමන්ට අයිති දෙයක්. ඒක අපිට බලෙන් නවත්තන්න බෑ. ඒක භාග්‍යතුන් වහන්සේවත් කරන්න ගිහිල්ලා නැහැ. භාග්‍යතුන් වහන්සේ මේකේ ඇත්ත මොකද්ද කියලා පෙන්නලා දුන්නා විතරයි. ඉතින් අපි දැනගන්න ඕනේ ඇත්තටම අපේ හිත බේරගන්න සිල්පද බිඳලා තියෙන්නේ කවුරුවත් අන්තිමට ඇවිලිලා තියෙන්නේ අපේ හිත. එතකොට තේරෙනවද කොහෙද වැරදිලා තියෙන්නේ කියලා? අපිටයි වැරදිලා තියෙන්නේ අවුල තියෙන්නේ අපි ළඟ. ඒක අපිට තේරුම් ගන්න පුළුවන් නම් ඔන්න එතකොට සීලය කියන එක තණ්හා දිට්ටි මාන වශයෙන් අල්ලන්නේ නැතුව අපිට මේ ගමන හරි පහසුවෙන් යන්න පුළුවන්. ඉතින් මේ නිවන් මඟ කියන එකට බැහැ ගන්න හැම කෙනෙක්ම මේ උගලට අහු වෙනවා. මේ උගුලට අහුවෙලා තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. ගොඩක් අය මේ බොරු වලට වැටෙනවා. අපිත් වැටලා තියෙනවා. එතකොට වැටුණාට පස්සේ අපි දැනගන්නේ ආ මං අහුුනේ මේ උගුලට. ඊට පස්සේ අපි නැගී සිටින්න ඕනේ. මේ තණ්හා දිට්ටි මාන වශයෙන් සීලය අල්ලන උගුලට මේ හැම කෙනාම ගොදුරු වෙනවා. ඉතින් අපිට නිහතමානීකමක් තියෙනෝනේ අනතිමානීකමක් තියෙනෝනේ මේක බාර අරගන්න. මෙහෙම වෙනවා. උනාට පස්සේ ඒක සුද්ධ කරගෙන ආයති සංවරයට ඇවිල්ලා ඉස්සරහට යන්නයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ නිසා සිල්පදයක් බිඳුනා නම් අපි කරන්න ඕනේ ඒ වරද වරද හැටියට බාර අරගන්න එක විතරයි. ඒක බාර අරගෙන එහෙම සිල්පදයක් බිඳෙන්න හේතුණු හේතු ටික හොයාගෙන ආයති සංවරයට ඇවිල්ලා නැවත සතිය සතිය පුරුදු කරන එක තමයි අපි විසින් කරන්නේ. මොකද සිහියේ දුර්වලතාව නිසා තමයි අපි කෙලෙස් එකට යට වෙලා සිල්පද බිඳින මට්ටමට මනස යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපි නැවත නැවත පුහුණුවේ යෙදීමෙන් විතරයි ඇත්තටම දවසක සීලය බලෙන් බලෙන් ආරක්ෂා කරන්න අවශ්‍ය නැති තැනකට එනවා. දැන් අපි මුලින්ම මේ නිවන් මාර්ගට බහිද්දී අපි මුලින්ම සීලයක් සමාදන් වෙලා බලෙන්නේ ආරක්ෂා කරන්නේ. අපි ආරෝපණය කරගෙන ඉන්නේ අපි සිල්ලතුන් කියලා. ඇත්තටම මේක හරිම තැනට ආවට පස්සේ සීලය කියන එක ආරක්ෂා කරන්න තියෙන දෙයක්වත් රකින්න තියෙන දෙයක්වත් නෙමෙයි කියලා තේරෙන්න ගන්නවා. ඒ කියන්නේ ඔබේ හිතම ඔබේ මනසම සීලේ බවට පත් වෙනවා. අමුතු සීල් රැකීමක් අවශ්‍ය නැහැ කියලා දැනෙන්න ගන්නවා. හැබැයි මේක හිතලා ගන්න බෑ. මොකද සමහර අයට හරි හදිසි මේවා කිව්වම ඒ தত্ত্বයන් බලෙන් හදාගන්න එහෙම හිතලා ගන්න බෑ. එතකොට ඒක තව අවුලක්. ඒ නිසා මුලින්ම අපි අපි සීලයකට ඇවිල්ලා සීලයක් සමාදන් වෙලා ඒක ඒකට සතිමත්ව ඒක රැකගෙන ඉස්සරහට යන ගමන් අපි පුළුවන් තරම් කරන්න ඕනේ සතිමත්ව පුහුණු වේ යෙදෙන එකයි. සීල්පද බිඳුනොත් සුද්ධ කරගෙන නැවත නැවත පුහුණු වේ හරියට යෙදෙන්න ඕනේ. අන්න එතකොට ඒ පුහුණුවේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට අර හිතම සීලය බවට පත් වෙනවා කියන තැනට එන්නේ. කියන්නේ සීලය ස්වභාවික தත්ත්වය බවට පත් වෙනවා. දැන් අපිට වෙලා තියෙන සීලය අස්වාභාවිකයි. සීලය එකක් මම එකක්. සීලය එකක් නිවන් මඟ එකක් වගේ එකක් වෙලානේ අපේ මනසට. එහෙම වෙන්නේ නැහැ. ඉතින් මේ නිවන් මගේ ප්‍රතිඵල කියන ඒවා බලෙන් ගන්න බෑ. හේතු ටික සකස් කරාම තමයි ප්‍රතිඵල කියන එක එන්නේ. ඉතින් අපි අන්න ඒක තේරුම් ගන්න ඕනේ. අපි මුලින් හැමෝම රඟපාගෙන තමයි මේකට එන්නේ. ආරෝපිත චරිතයක් තමයි අපි ගෙවන්නේ. ඉතින් මේක දිගින් දිගටම පුහුණුවේ යෙදෙනකොට තමයි දවසක මනසම සීලේ බවට පත් වෙනවා. සීලය ඔබේ සාමාන්‍ය ජීවන රටාව බවට පත් වෙනවා. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ සෝවාන් ආර්ය ශ්‍රාවකයා කවදාවත් පන්සිල් පද පහ බිඳින්නේ නැහැ කියලා. අන්න ඒ මානසිකත්වය, ඒ කියන්නේ පන්සිල් පද පහ බිඳින්නේ නැහැ කියන්නේ බිඳින්න එයා බිඳින්න එයා පොරොන්දු දීලා රකින්න දෙයක් අරගෙන නැහැ. මොකද එයාගේ ජීවිතේම සීලේ ඉතින් මොනවද බිඳින්නේ? අන්න එතනට අපේ මනස එනවා. ඉතින් අපි ඒ නිසා අපි දැනගන්න අවංකව අනතිමානීව මම තාම මේ තැන ඉන්නේ මේ වගේ මානසිකත්වයක් මට තියෙන්නේ කියලා ඒක බාර අරගෙන දිගින් දිගටම සතිය ඉදිරියෙන් තියාගෙන පුහුණු වේදන එකයි අපි විසින් කළ යුත්තේ. එතකොට ඔය ප්‍රතිඵල ටික එනවා. ඉතින් ඇත්තටම සිල්පදයේ බිඳුනහම ඔන්න ඕක තමයි කරන්න ඕනේ. පසුතැවෙන එක නෙමෙයි. පසුතැවුනොත් වෙන්නේ සිල්පදයේ බිඳුණු එකට එක අකුසලයක් වෙනවා. පසුතැවුන එකට අතින් අකුසලයක් දා ගන්නවා. ඔය පසුතැවෙනවා කියන එක අපි අතින් ගන්න පවක්. ස්වභාවිකව සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඉතින් පසුතැවීම හරිම අනතුරුදායක දෙයක්. මොකද පසුතැවීම කියන දේ නිසා ගොඩාක් අය අපාගාමී වෙලක් තියෙනවා. ඉතින් වීඩියෝ එක චුට්ටක් දිග වෙයි මම ඒකට පොඩි කතාවක් කියන්නම්. අර අහලා තියෙනව නේද ඔයගොල්ලෝ මේ කාශ්‍යප බුද්ධ ශාසනයේ කාලේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ කාලේ තිබුණු මුළු ආයුෂ කාලෙම උන්වහන්සේ පැවිදි වෙලා හොඳට සිල් ආරක්ෂා කරලා තියෙන සිල්වත් භික්ෂුවක්. ඒ කියන්නේ ඒ කාලේ මිනිස්සයාගේ ආයුෂ අවුරුදු 20000ට තිබිලා තියෙනවා. ඉතින් උන්වහන්සේ මහණුණු දවසේ ඉඳලා බොහෝ කාලයක් සිල් ආරක්ෂිතව සිල්වතෙක් විදිහට ඉඳලා තියෙනවා. ඉතින් දවසක් උන්වහන්සේ එක ගංගාවකින් එගොඩ වෙන්න යනකොට ළඟ තිබුණු ගහක අත්තක් අල්ලගෙන ඔරුවට ඔරුවකට ගොඩ වෙලා තියෙනවා. එතකොට වතුරේ තියෙන ඔරුවකට ගොඩ වෙනකොට ඒක අන්බැලන්ස් වෙනවානේ. ඒ බැලන්ස් එක දරා ගන්න උන්වහන්සේ අර ගහේ අත්ත එකපාරට අල්ලද්දි කොලයක් කැඩිලා අතට ඇවිල්ලා. සාමාන්‍යයෙන් විනය පිටකය ගැන දන්න අය දන්නවා උපසම්පදා භික්ෂුවකට මේ අමු ගස් වල කොළ මල් ගෙඩි පොතු සිඳින්න බෑ තානක්. ඉතින් අර ස්වාමින්වහන්සේ ගේ අතින් අර කොලේ කැඩිලා අතට ආවනේ අමු කොලේ. ඉතින් උන්වහන්සේට ලොකු දුකක් ඇවිලා අයියෝ මම මෙච්චර කාලයක් මෙච්චර හොඳට මේ සිල්පද ටික ආරක්ෂා කරගෙන හිටියා. අද බින්දුනානේ මේ සිල්පදයක් කියලා මේ අර කොලේ කැඩිච්ච එකට සෑහෙන විඳවලා තිනවා. ඇත්තට මේක හිතාමතා වෙච්ච දෙයක්ුත් නෙමෙයි. ඒකෙන් උන්වහන්සේට ඇත්තම නම් ඇවතක් වෙන්නෙත් නෑ. ඇවතක් වුණත් ඒක සුද්ධ කරගන්න පුළුවන්. ඒ වගේම ඒ ගස්වල කොළ සිඳීමේ ඇවත අපාගාමී වෙන්න අකුසලයකුත් නෙමෙයි. ඉතින් හැබැයි මේ ස්වාමීන් වහන්සේ මේක ගැන විඳෝ විඳෝ කාලයක් ඉඳලා අන්තිමට උන්වහන්සේට හිතෙනවා උන්වහන්සේ ඒ වෙනකන් ඇවැත් දෙසාගෙනත් නැහැ. ඊට පස්සේ උන්වහන්සේ හිතනවා හරියන්නේ මේ එක මගේ මනසට වද දෙනවා මම මේක ආපත්‍ය ආරෝචනයකින් සුද්ධ වෙන්න ඕනේ ඇවැද්දසා ගන්න ඕනේ කියලා ඇවැද්දසා ගන්න පුළුවන් භික්ෂුවක් සොයාගෙන යන අතරමඟදී උන්වහන්සේ අපවත් වෙනවා මොකද්ද උනේ උන්වහන්සේට මරණාසන්න චිත්තයේ විදිහට ආවේ අර ගහේ කොළයේ කැඩිච්ච එකට පසු තැවුණු මානසිකත්වයෙන් තමයි උන්වහන්සේ අපවත් උනේ ඊට පස්සේ උන්වහන්සේ ඉපදිලා තියෙන්නේ විශාල නාග කුලයක මට මතක නෑ මේ නාගයාගේ ශරීරයේ විශාල මම හිතන්නේ ලොකු ඔරු කඳක් විතර විශාල නාගරයෙක් වෙලා තමයි ඉපදිලා තියෙන්නේ. ඒ නාගයා කාශ්‍යප බුද්ධ ශාසනයේ කාලේ ওই මහානදම් පුරපු ස්වාමීන් වහන්සේ අපවත් වෙලා නාගයෙක් වෙලා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු වෙනකනුත් ඒ නාග ලෝකෙම තමයි හිටියේ. මිය ගියේ නෑ. අපේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේත් ඒ නාගයාට ධර්ම දේශනා කරලා තියෙනවා. එතකොට මොකද්ද මෙතනදී උනේ ඇත්තටම? ඒ ස්වාමීන් වහන්සේ අවුරුදු 20000ක් විතර පිරිසිදුව මහානදම් පිරුවට සිල් රැකලා තියෙන්නේ මොන ක්‍රමයකටද? සීලබ්බත පරාමාසයෙන්. තණ්හා දිට්ටි මාන දෙකෙන් පරාමාසණය කරලා තමයි උන්වහන්සේ සිල් ආරක්ෂා කරලා තියෙන්නේ. ඒක හරි පාර නෙමේ වැරදි පාර. ඒක තමයි උන්වහන්සේට හරහට හිටියේ. එතකොට දැන් ඔබට තේරෙනවද උන්වහන්සේ පවක් කරෙත් නැහැ. උන්වහන්සේ අතින් පොඩි ඇවතක් වුණා විතරයි. ඒක ඒක අපාගාමී වෙන්න බලපාන හේතුවකුත් නෙමෙයි, නිවනට බාධා වෙන හේතුවකුත් නෙමෙයි. එහෙනම් උන්වහන්සේ කොහොමද අපාගාමී වුනේ? අපාගාමී වෙන්න හේතු උනේ උන්වහන්සේ අතින් වෙච්ච වැරැද්ද නෙමෙයි. මරණාසන්න මොහොතේදී උන්වහන්සේට අරමුණු වුණු පසුතැවීම කුක්කුච්චය කියන උද්දච්ච කුක්කුච්ච නීවරණ දෙකේ කුක්කුච්චය කියන නීවරණය තමයි උන්වහන්සේට මතක් වෙලා ඊළඟ ආත්මය අපායට ගියේ. එතකොට මම මෙතනදී පොඩි ආందోලනාත්මක වාක්‍යයක් කියනවා. කැමති නුවණින් නුවණ තියෙන කෙනෙකුට තේරෙයි මතක තියාගන්න අපි කවදාවත් පව් කළාට අපායට යන්නේ පව් කළාම අපායට යන්නේ නැහැ. ඒක එහෙමමයි. එහෙනම් අපායට යන්නේ කොහමද? ඒ පව ගැන අපි දක්වන ආකල්පය තමයි අපිට මරණාසන්න මොහොතදී සිහි වෙන්නේ. හොඳට බලන්න අපි හිතමු අවුරුදු 20න් කෙනෙක් මිනිස්සෙක් මරනවා. එයා අවුරුදු 30න් මැරෙනවා. එතකොට අවුරුදු 30න් එයා මැරෙනකොට මිනිස්සෙක් මරමරා ඉදිද එයා මැරෙන්නේ? නෑ. එයා මිනිස්සයා මරපු කර්මය, මනුස්ස ඝාතන, සත්ත්ව ඝාතන කර්මය කරලා තියෙන්නේ අවුරුදු 20කට කලින්. ප්‍රාණඝාත කර්මය. ඒක මැරෙන වෙලාවේ සිද්ධ වෙන්නේ ප්‍රාණඝාත කර්මය මැරෙන වෙලාවේ සිද්ධ වෙන්නේ එහෙනම් මැරෙන වෙලාවේ මනසට එන්නේ මොකද්ද? අර අවුරුදු 20කට අවුරුදු 20 දී එයා මිනිස්සෙක් මරපු සත්ව ඝාතන කර්මය ගැන එයාගේ මනසේ තිබුණු ආකල්පය තමයි එයාට මරණාසන්න වෙලාවේ අරමුණු වෙන්නේ. ඒ කියන්නේ ඔන්න ඔය කියන පසුතැවීම. පේනවද පසුතැවීම ඔබට කරන හානිය? ඒ නිසා මතක තියාගන්න පව් වලට බෑ අපිව අපායට අරන් යන්න. ඔබ පව් කෙරෙහි දක්වන ආකල්පය තමයි ඔබව අපායට අරන් යන්නේ. එහෙනම් වෙනස් කරගන්න ඕනේ ඔබේ ආකල්පයයි. ඔබේ මනසයි වෙනස් කරන්න ඕනේ. අන්න ඒ නිසා තමයි අඟුලිමාල මහරහතන් වහන්සේ වැනි උත්තමයන්ට රහත් වෙන්න පුළුවන් උනේ අච්චර මිනි මරලත්. ඇයි? උන්වහන්සේ පාපය කරලා ඉවරයි. ඒක වෙනස් කරන්න බෑ. හැබැයි ඒ කෙරෙහි දක්වන ආකල්පය වෙනස් කරන්න පුළුවන්. ඒකයි මම කලින් වීඩියෝ එකක සඳහන් කරලා තියෙනවා නිවන් මඟ කියන්නේ කර්මයට අභියෝග කිරීමක්. ඔන්න ඔක තමයි අභියෝගය. අපි අතින් වුණු අකුසලයට පසුතැවෙන එක අපි අතින් දාගන්න එකක්. පසු නොතැවි ඒකට ෆේස් කරන හැටි අපි දන්නේ නැහැ සතිමත්ව. ඉතින් පසුතැවෙන එක අපි අතින් දාන එකක් නම් පසුතැවෙන එක අපිට අතින් නොදා ඉන්න තැනට මනස ගන්න පුළුවන්. ඒක තමයි ආකල්පමය වෙනස කියන්නේ. ඒ ආකල්පමය වෙනස හදාගන්න පුළුවන් විශාල පෞරුෂයක්, ශක්තියක්, ධෛර්යයක් තියෙන රැඩිකල් වාදී විප්ලවීය මනසක් තියෙන අයට විතරයි. සම්ප්‍රදායට යට වෙලා ඉන්න සංස්කෘතියට යට වෙලා ඉන්න අයට මේක කරන්න බෑ. හොඳට මතක තියාගන්න නිවන කියන එක භුක්ති විඳින්න පුළුවන් සම්ප්‍රදාය අතික්‍රමණය කරන අයට විතරයි. සම්ප්‍රදාය ඉක්මම යන කෙනෙකුට තමයි නිවන කියන එක හම්බ වෙන්නේ. සම්ප්‍රදාය තුළ ඉඳගෙන කවදාවත් නිවන හම්බෙන්නේ නැහැ. හැබැයි අපිට සම්ප්‍රදායෙන් තමයි උගන්වුවේ පවක් කළොත් පසුතැවියන් කියලා අපිට සම්ප්‍රදායෙන් උගන්වන්නේ. සපාවක් කරලා පසුතැවෙන්නේ නැත්තම් එයා ආයේ පව කියන්නේ මොකද්ද කියලා දැනගෙන එයා ඒකේ ඒකෙන් සංවරයට ඇවිල්ලා hina මුසුමුණින් හරිම පෞරුෂයකින් වැඩේ කරගෙන යනකොට දොස් කියනවා මෙච්චර පවක් කරලා ගාණක්වත් නැහැ ඒ කියන්නේ මේ ධර්මය කියන්නේ මොකද්ද කියලා දැනගෙන නෙමෙයි මිනිසු නිවන ඉල්ලන්නේ සම්ප්‍රදාය තුල ඉඳගෙන නිවන සම්ප්‍රදාය තුල නැහැ සම්ප්‍රදාය ඉක්මව යන තැනයි නිවන තියෙන නිසා මතක තියාගන්න පව්වලට අපි අපායට අරන් යන්නේ ඒ පාපය ගැන ඔබ දක්වන ආකල්පයයි ඔබ අපායට අරන් යන්නේ. ඒ කියන්නේ පව ගැන අපි හිත හිතා විඳවන්නේ ඒක තමයි පසුතැවීම කියන්නේ. ඒ කියන්නේ අර පවක් වුණා කියලා ඒක බාර අරගෙන ඒකට හේතු ටික හොයාගෙන හේතු ටික සකස් කරගනිමින් ආයති සංවරයට ආපු නැති එකේ දෝෂේ. ගොඩක් අයට මේ පසුතැවීම කියන එකට කොයිතරම් ඒගොල්ලෝ ඇබ්බැහි වෙලා තියෙනවද කියනවනම් ආයති සංවරයට නාමිකව ආවත් මනස එන්නේ නැහැ. ඒත් පසුතැවි තැවි විඳවනවා. නාමිකව අර මතු පිටින් එයා කියනවා හරි මම සිල්පද සමාදන් වුණා කියලා නට ඉත ඇතුලෙන් සංවර වෙලා නැහැ. අන්න ඒක නිසා තමයි සත්වයා මෙච්චර දිගින් දිගටම අපාගාමි සංසාරේ රැඳෙන්නේ අපාගාමි වෙන්නේ. මතක තියාගන්න ඔබට නුවණ තියෙනවා නම් මේ කාරණේ කල්පනා කරලා තේරුම් ගන්න නැත්නම් ඉතින් මට දොස් කියන්න විවේචනය කරන්න. ඒකනේ අපේ රටේ මිනිසුන්ට පුළුවන්. ඉතින් හොඳටම හොඳම දේ තමයි මතක තියාගන්න අපි මැරෙන වෙලාවේ සතෙක් මරන්නේ සත්ව ඝාතන කර්මයේ වෙලා තියෙන කලින්. ඒකයි කිව්වේ සතා මරපු පාපයට බෑ අපිව නිවනට අරන් යන්න. ඒකට ඔබ දක්වපු ආකල්පයයි ඔබට ওই තරම් වද දෙන්නේ. ඔබ අපායට අරන් යන්නේ සසර දික් කරන්නේ. ඒ නිසා ආකල්පමය වෙනස හදාගන්න. සිල්පද බිඳුනොත් නැගී සිටින්න පුළුවන් කියන එක අමතක කරන්න එපා. නැගී සිටින්න ඔබට පෞරුෂය තියෙනවා නම් ඔබට සසර සුගතිගාමි වෙනවා කියන එකත් මහ ලොකු දෙයක් නෙමෙයි නිවන් දකින්නවා කියන එකත් එච්චර අමාරු දෙයක් නෙමෙයි. ඒ නිසා සීලයකට එන්න තණ්හා දිට්ටි මාන වශයෙන් පරාමර්ශණය කරන්නේ නැත්ැනට මනස ගන්න මනස ගන්න මනස පුහුණු කරන්න සීල්පදයක් බිඳුනොත් ආයති සංවරයට එන්න. තෙරුවන් සරණයි.